Thank you. පින්වත් පිරිස අද දවසේදී මේ ගෙවල් වල මේ කටයුතු කරනා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා බුදුරජාණන් වහන්සේ අපිට යම් කම්පාවෙන් දේශනා කළ ධර්මය අහලා තේරුම්ගෙන ප්‍රතිපත්ති ධර්මයේ සිටින තුෝනි කියන කලන සිද්ධතු. ඒ නිසා හැම දිනම අද දවස පුරාවටම ඉතාම කුමනාවේ ඒ රාග දේශ මොහ කෙලෙස් වලට යට නොවි සිහියෙන් දවස් පුරාම කටයුතු කරන්නට අදහස් කර ගන්නට ඕනේ. දැන් අද මේ ජීවිතුන් ඒ ස්ථානයට ආවේ සිල් සමාදන් වෙන සිල් රකින්න. එතකොට යමක් රකින්න කෙනාට නිකම්ම රකෙන්නේ නැහැ බොහෝ වැඩක් තියෙනවා. අපි කියමු අපි හේනකට, පැලකට, කුඹුරකට යනවා හේන රකින්න නැත්තම් පැල රකින්න. ගිහාම පැල රකින්න කියලා ගිහිල්ලා පැලට වෙලා නිදාගත්තොත් හරි. හරියන්නේ. ඊයේ කෙනාට කියනවා වැඩක් නේද? එන තමාගේ හේන්නේ භෝග පාලු කරන්න පිටියේ සතාසි බව වෙන්න පුළුවන්. ආවෝ ආපු සතා එළවන්නත් ඕනේ. නොපෙනෙන සත්තු නොවන විදිහට උපාය කරගෙන කෑ ගහරි ඉන්නත් ඕනේ නේ. ඔය විදිහට කරනකොට කියනවා මොකක්ද? කියන රකින්න එක කියනවා, දර රකින්න යනවා, දර රකින්නවා කියලා. ඒ වගේ ඉස්සරහින කෙනාට තමන්ගේ සීලය ගුණධම් හරියට බහුලෝක වගේ ඒක විනාශ කරන්න ඔය සත්තු සිල්පාව වෙනවා වගේ නොයේ කීතිහි අකුසල ධර්ම සංධානය උපදින්න පුළුවන් වෙනවා. ඉතින් සීල රකින්න කෙනා තමන්ගේ සීලය රකින්න නම් අර පැමිණි වල් තත්තු එළවනවා නොකමියුන්ට එන්න හොදෙන විදිහට උපක්‍රම කරනවා වගේ ඒ තමන්ගේ සංසාරණයේ උපදින උපන් කුසල ධර්ම දුරු කරන්න නෝපන් කුසල ධර්ම නෝපදවන්න හොඳ සීයෙන් ඉන්නවා එහෙම ඉන්න කෙනාට තමයි සීල රකින්නවා කියලා කියන්නේ මම කලින් මතක් කරලා කියනවා මේ ශාසනයේ තියෙන පන්තිලුයි බාහිර ශාසනවල තියෙන පන්තිලු අතර වෙනස මොකක්ද කියලා. අහලා තියෙනවනේ. නැද්ද? අපි කියමු බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට නොඑක් ආගන්ති ගුණා එයින් ත්‍රිවේදය ප්‍රකාශ කරන බමුණු මත තිබුණා. ඒ බමුණන්ගේ වේදේ තුල පන්සිල් තිබුණා. එදා ඒ බමුණු සමාදන් වුණා. එදා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදිය. අදින්නා දානන වේරමණී සික්ඛාපදං සමාදිය. කාමයේ සමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදිය. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදිය. සුරාමේවන සුකමදත්තාන වීරමණී සික්ඛාපදං විකාල භෝජනා වීරමණී සික්ඛාපදං තමයි ඒක පන්තිල් අටකල් මේව තියෙනවා ආදර්ශය එතකොට ඒ බමුණ කාලේ බමුණන්ගේ තිබුණු පන්තිල් අටකල් වලයි අද අපි සමාදන් වෙන බෞද්ධ කියලා අද අපි සමාදන් වෙන පන්තිල් අටකල් වලයි වෙනස මොකක්ද එදා යුගයේ බමුණෝ පන්සිල් සමාදන් වෙනකොට සිල් පදයක් කැඩුණා. ඒගොල්ලෝ දන්නේ ආපහු සිල් පදේ සමාදන් වෙන්න විතරයි. සත්තු මරණ සිල් පදේ කැඩුණොත් ආයෙත් මොකද ඒකට කරන්නේ? සිල් පදේ සමාදන් වෙනවා. ප්‍රලං කරන සිල් පදේ කැඩුණොත් ආයෙත් ඒක සමාදන් වෙනවා. ඒක සාය බමුණෝ දන්නේ. වෙන සිල් ටිකට මුකුත් කරන්න දන්නේ ඉතින් අපි ඒ ටික මොකද දන්නේ? ඒ මොකද අපි කියන්නේ බමුණු සීලය. බුදුරජාණන් වහන්සේ ලෝකේ උනත් තියෙන හෘදයක් නැති කරන්නේ නමුත් ඒක නිරවුල් කරන සකස් කරනවා. ඒ පන්සල් අටසිල්ම බුදුරජාණන් වහන්සේ පැනවුවා සීලය සීලය ඇති වෙන හේතුවක් පැනවුවා සිල් නැති වෙන හැටි දුස්සීල වෙන හැටි දුස්සීල බවට හේතුවක් තැනෙවුවා. එතකොට සිල්වත් වෙනවා මේ සීලය කෙනෙක් කෙනෙම සීලේ හේතුත්පත්ය. දුස්සීල වෙනවා මේ දුස්සීල බව කෙනෙක් කෙනෙම හේතුත්පත්ය. ඒ හේතුව දැනුවට පස්සේ එයාට පුළුවන් සීලය හදාගන්න. ඒක මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගේ සීලය නැත්නම් මේ සාසනයේ සීලය වඩන්න පුළුවන් එක. ඒ බමුණු යුගයේ තිබුණු පන්සිල් අටසිල් වඩන්න බෑ. සමාදන් වෙලා නමුත් මේ ශාසනයේ තියෙන සීලය වඩන්න පුළුවන්. ආර්යෂ්ටාංග මාර්ගේ වඩන්න පුළුවන් නේද? ආර්යෂ්ටාංග මාර්ගයේ තියෙන සීල සමාධි ප්‍රඥා කියන. කොහොමද ඒක වඩන්නේ? සීලය. සීලය වඩන්න නම් අනිවාර්යයෙන්ම සීලේ තමන්ගේ එකක් නොවේ. සීලේ ඇති වෙන තියෙන හේතුව දැනගෙන තියෙනවා. අපි බලමු. හොරකම් කරනවා, සත්තු මරනවා, කාමයේ වස්තු හැදෙනවා කියන මෙන්න මේ ධර්මතාව ටික කියනවා. අකුසල් කියලා දුස්සීල බව කියලා. දුස්සීල බවට හේතු ටික බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද්ද දුස්සීල බවට හේතුව? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල සිතයි හේතුව. අපි කියමු ලෝභය කියන සිතින් හොරකම් කිරීම, කාමයේ වස්තු හැසිරීම, බොරු කීම කියන අකුසල ධර්මතා තුන සිද්ධ වෙනවා.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 ලෝභ දේශ මොහ හිත කියලා. ඊට පස්සේ කය වචන දෙකෙන් ඔය වැරදි හත කරන්නේ නැත්නම් ඒකට කියලා මොකද? සිල්වත්කම කියලා. සිල්වත්කමට හේතුව මොකක්ද? අලෝප අද්වේෂ අමෝහ අලෝප හිත උපන්නාම හොරකම් කරනවා කාමයේ වර්ධනය කරනවා බොරු කියනවා කියන ධර්මතා තුන අතහරවනවා කියන්නේ ද්වේෂ සිත නැති වුණාම අද්වේෂ සිත උපන්නාම අද්වේෂ සිතින් සත්තු මරනවා කේලම් කියනවා පස්ස වචන කතා කරනවා කියන වැරදි තුන කරවන්නේ.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 එහෙම මිදුනහම නැවත සසර උපදින්න තියෙන දුක උපදින්න තියෙන හේතුව නැති වෙනවා. සසර නැවත උපදින්න තියෙන හේතුව නැති වෙනකොට බය හිතෙන්නට. දුක උපදින්න තියෙන හේතුව නැති වෙනවා. දුක නැති වෙනවා. එතකොට දැන් අපි සීලයක පිළිතුලා ඉන්නවා. එතකොට ඒ නිසා සමාධිය ලැබෙයි. සමාධිය ඇති කරගත්තාම දැක්ක යුතු සම්මා දිට්ඨිය මොකද්ද කියලා ගත්තාම එක එක ක්‍රම තියෙනවා පරියයන් මම දැන් එක ක්‍රමයක් කියලා දෙනවා හැබැයි මම මේ පෙන්වන ධර්ම ක්‍රමය ගොඩාක් ගැඹුරු ගැඹුරු ගැඹුරු නෙමෙයි අපි නොගැඹුරු. අපි නොගැඹුරු නිසා මේ ධර්මයේ ගැඹුරුයි වගේ තේරෙන්නේ අපිට. ධර්මයේ ගැඹුරු නැහැ. ධර්මයේ කෙනෙකුට නොගැඹුරුයි තව කෙනෙකුට ගැඹුරු වෙන ධර්මයට සාධාරණයක් කරනවන්නේ අපේ උසමතිකම තියෙන්නේ. නීවරණ ධර්ම පිළිලා නේද? නීවරණ ධර්ම අඩු වෙනව හොඳට සිල් රැක්කහම සිල් රැකලා නීවරණ ධර්ම අඩු කරගත්තාම හිත සමාධි වෙනවා. එතකොට මේ ධර්ම සාධකගෙන එනවා. ඉතින් මම දැන් අත මේ කියලා දෙන්න සහවත් වෙන දහම් ක්‍රමය හොඳට අහලා තේරුම් ගන්නවා. හිත මදකට හරි, චුත්තකට හරි ඇතුළතින් වෙන දෙයක් හිතුනොත් ඔයගලන්ට ලොකු ප්‍රදේශයක් මේක ඇහැරෙනවා. මම හැමදාම මතක් කරන දෙයක් ආශ්‍රව ගණෙහි වැටෙන කෙලෙස් අනුගිය වචන අපිට හොඳට හුරු පුරුදුයි.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 නමුත් කියන්නේ මොකද්ද කියලා දේශනාව ඔස්සේ වෙනවා මිසක වචනයක් දෙකක්වත් අල්ලගෙන දේශනාව මැදදී Taman ඒක හරිනි වැරදි හොයන්න යන්නේ නැහැ. දේශනාව ඉවර වුණාම ඒක තැන් තැන් සිහිපත් කරලා හරිනි වැරදි තැන් බලනවා. ඒ තියෙන ප්‍රශ්න වලට ගැටළු වලට පිළියම් පස්සේ කරගන්නවා.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 ඒ එකම ශාසනයක්වත් ආදරෙන් අපි අසුරු නොකළ නිසා තාම මේ සසර අපි ඉපදෙනින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ පස්සේ මේ සසරේ නියත දුවනවා තෙරසරනවා. ඉතින් මේ දුක්ඛහගත සසර ගමන නිමා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සත්‍යර්මය හොඳට අහලමයි. මේ සද්ධර්මයේ නාසුරු කම නිසා අපි සසර ගොඩාක් හේනේ අත දිව්ව සැරිසරුවා කියලා කියන්නේ නිකම්ම දිව්ව සැරිසරුවා නෙමෙයි. අපි ගොඩාක් දුක් විඳයි කියන එක කියනවා. මේ දීර්ඝ සංසාරේ නොකොට මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි. පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි. දුව පුතා සහෝදරය සහෝදරියන් අතීතයේ ඉන්න අරුණ වෙලාවේදී අඬපු කඳුළු එකතු කළාන සතර මහා සාගරයේ ජලයේ කියලා කියනවා. ඒ වගේම තිරසංගත ආත්මවල ඉන්නකොට මහ පිණිස තමන්ව මරනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළාන සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා කියනවා. මේ තරම් සතර අපි දුක් විඳලා තියෙනවා භවයෙන් වැළැ නිසා අපිට පේන්නේ අපිට නොපෙනුනත් භවය කියන තැන මෙබඳු දුක්සහගත නිසා භවයේ ඉන්න සත්‍ය මෙබඳු දුකක් විඳින නිසායි බුදුරජාණන් වහන්සේලා අනුකම්පාවෙන් ලෝකේ පහළ වෙලා භව නිරෝධීට ධර්ම දේශනා කරන්නේ.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 කම්ම නිරෝධ ගාමී ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? ආය මේ වාරිවාත්තංගෝමකෝ කම්ම නිරෝධ ගාමී ප්‍රතිපදාව. මේ කර්ම නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ ටික දේශනා කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යන්වෝ භික්කවේ සත්තාරා කරණියා සාවකානං හිතේසිනෝ සාවකානං අනුකම්පකේන කතං ගෝතං මයා මහණෙනි ශ්‍රාවකයන්ට හිතේසියෝ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍ර වහන්සේ නමක් යමක් කටයුතු නම් ඒ සියල්ලම මම නුඹලට කරලා තියෙනවා මම පුරාණ කර්මවත් පෙන්වලා තියෙනවා නව කර්මවත් පෙන්වලා තියෙනවා කර්ම නිරෝධයත් පෙන්වලා තියෙනවා කර්ම නිරෝධ ගාමනේ ප්‍රතිපදාවත් පෙන්වලා තියෙනවා ඒතානි වික්ඛවේ රූප මූලානි ඒතානි සංඥාදාරානි ජායත වික්ඛවේ නාපමාදත්ත මපච්චා විපටිසාරණෝ වරුවත්ත මහන්නේ මේ ගස්මුල් කියනවා හිස් දේවල් කියනවා අප්‍රමාදීව ධ්‍යාන වඩන්න ප්‍රමාදීව ධ්‍යානවලට ප්‍රමාද වෙන්න එපා ප්‍රමාද වෙලා පසු විපලිසර වෙන්නත් එපා කනගාටු වෙන්නත් එපා අයං වූ අමහා කර්ම අනුශාසනකි මහන්නේ මේ අපගේ අනුශාසනාවයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා එතකොට මේ පරයයන් පෙන්නනවා ශ්‍රාවකයන්ට හිතේසී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන සාස්ත්‍ර වහන්සේ නමක් විසින් කළ යුතු යමක් තියෙනවා සියල්ලම කළා කියලා. මේ සූත්‍රය ඇතුළත මේ පරයයේ සතර දුකින් එතරම් සියලුම ධර්මතා ටික කෙටි කළ කෙටි කළ බෙදලා තියෙනවා. එතකොට ඔය ටිකට කියනවා අපි පරියප්තිය කියලා. ඔතන පරියප්තියේ පරියප්ති ධර්මයේ කියන අර්ථය වර්ධවගෙන වර්ධවා ගත්තොත් ප්‍රතිපත්තිය වර්ධිනවා. ප්‍රතිපත්තිය ගන්නොත් ප්‍රතිවේදේ වර්ධිනවා. ප්‍රතිපත්තිය කියන්නේ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදා. එතකොට ප්‍රතිවේදය කියලා කියන්නේ මාර්ගඵල. හැම වෙලාවෙම හරියක්තියේ අර්ථය බලාගෙනයි ප්‍රතිපත්තිය තියෙන්නේ ප්‍රතිපත්තිය බලාගෙනයි ප්‍රතිවේදය තියෙන්නේ ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ මේ පෙළ දහම කියන අර්ථය වරද්දවා ගන්න තු ජීවිතෙන් ඉගෙන ගන්න.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 නමුත් නාසය හැදුනොත් ගන්ධයක් දැනෙනවා. දිවල් තිබුණොත් රස දැනෙනවා. කය වුණොත් කය පිටපත් වෙනවාමයි. සිත තිබුණොත් ධර්ම ආරම්භන වෙනවාමයි. ඔය ටිකේ දෝෂයක් නැහැ. ඇහැට රූපයක් පෙනෙන හැබැයි මේ තමන් අපි ඔක්කොමලා අපි ඉන්න තැන හිතා ගන්න එපා. මම කාරණා පෙන්නන්න. ඇස් ඉදිරි පිටට රූප කණයි පිටේ ශබ්ද නාදී විස ගන්ධ මාත්‍රයක් ගෙනත් දෙන්න පුළුවන්කම තමයි මේ පුරාණ කර්මෙන් හටගත්ත විපාක. පුරාණ විපාක කියන්නේ පුරාණ කර්මයේ ලක්ෂණය. මම ඔබට උපමාවක් කිව්වොත් ඔයගලන්ට දැන් පින්වතුන් හේමි කුඹුරේ ගෙදර දොරේ වැඩට යන තැන නිතරම හැසිරෙනකොට ඔයගලන්ට ඒ ප්‍රදේශයේ ඒ පළාත හොඳට හුරු පුරුදුයි නේද? ගෙදර හිටියා වැඩ පොළට ගියත් හේනට කුඹරට ගියත් කලින් ඒ පිළිබඳව දන්නා හඳුන්න බව තියෙනවනේ. ඒකේ විස්තර ටික තියෙනවනේ. අපි කියමු ගෙදර ඉස්සරහ පැත්තේ හිටියොත් නොබනවා තමන්ගේ මනසේ ඔළුවේ තියෙනවා ගෙදර පිටිපස්සේ පිහිටීම ඇතුලේ කාමර තියෙන හැටි ඒ වඩමුකු තියෙන හැටි විස්තර ටිකක් දන්නවා තියෙනවානේ නමුත් ඔගොල්ලෝ කොහරට හරි අලුතෙන්ම දැනකට ගියොත් බලන්න යැවුල්ලක් හරි ගොඩනැගිල්ලක් හරි අරණ්‍යයක් හරි පන්සලක් හරි අලුතෙන්ම බලන්න ගිය දවසකදී ඔගලට තේරෙනවද කලින් දැකලා උරු වෙන්නේ නැති නැවුම් ගතියක් කියලා ඒ කියන්නේ ඒ ටික පෙනෙද්දී තමන්ගේ මනසෙන් පෙනෙන දෙයට අමතරව තව මේ මේ දේවල් මේ වටපිටාවේ ඇති කියලා හිතේ ගති නෑ. දැන් රාග නිතරම වැඩ කරන තැන gedara නම් කුඹුර නම් හේනේ නම් පෙනෙනවත් එක්කම පෙනෙන දේ පිළිලා තියෙන වටපිටාව දන්නවා. නේද? නමුත් ඉස්සෙල්ලාම අලුත්ම දැනකට ගියෝ. පෙනෙනවා පෙනෙන දේට අමතරව පෙනෙන දේ වටපිටාව පෙනෙන දේ විතරයි පෙනෙන දේට වටපිටාවෙන් එක එක නිමිති වනසේ නැහැ. මේ මේ දේවල් ඇති මේ මේ දේවල් කියන්න පුළුවන් කියලා. පෙනෙන දේ ආරම්භය මුතු ඉස්තරමුතු එන්නේ නැහැ. පෙනෙන දේ මොකද්ද කියන කාරණාව හොදන්න වෙන්න පුළුවන්. මෙන්න මේ පෙනෙන දේ වෙන විස්තරයක් ඈදෙන්නේ නැතුව නැවුම් භවෙන් ඉස්සෙල්ලාම අලුත් භවෙන් පේන මානසික මට්ටම තියෙනවනේ.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 එතකොට මේ ඇහැට රූපයක් පෙනෙනකොට වගේම කනට ශබ්දයක් ඇහෙනකොටත් පෙරනාසපු විරු අලුත්ම යමක් හම්බ වෙනකොට තමන්ගේ මනසේ ඒ සත්‍ය අරගෙන ඒ නිමිති නෑ ඇහෙනවා මෙන්න මේ වගේ මට්ටමක් තමයි පුරාණ කම්මම් කියන තියෙන්නේ ඇස පුරාණ කර්මයයි කන පුරාණ කර්මයයි නාසය පුරාණ කර්මයයි කියන විතර.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 පුරාණ කර්මය හැටියට. එතකොට නව කර්ම කියලා කියන්නේ මොකද්ද? වර්තමානයේ යම් කිසි කෙනෙක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් හිතන කියන කරන දේවල් ඔක්කොම මොනවද නවක හොඳයි දැන් ඔගලන්ට ඇහැට මෙහෙම රූප පෙනෙනවා පෙනෙන රූප අරබය මේ අහවල් උපාසකම්මනේ මේ අහවල් උපාසක මහත්යනේ මේ අහවලාගේ අහවලාගේ කියලා ඕගොල්ලෝ මොනවාරි හිතන්න පුළුවන් දැන් මෙතන බලන්න මේ ධර්මතා දෙක තියෙනවා හරිද ඇහැට රූපයක් පෙනෙන ටිකයි මොන පැත්තටද පුරාණකාර.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 මෙතක එතරට අයිති නෑ. ඒ වගේ දකින්න මේ ඇහැට පෙනෙන දේ ගඟක ඉතර යුරා වගේ. පේන දේ අනුබය හිතන කියන කරන දේ මෙතර යුරා වගේ. මේ ධර්මතාව දෙක දෙකක් අපි මේ පේන දේ අරබයා මොන විදියට හිතුවත් කිව්වත් කළා. පේන දේකින් වෙනස් වෙන්නේ නැහැ. පේන දෙයට හිතන කියන කරන දේවල් අයිති නැහැ. ඒක මෙතරියුගම සතුයි. ඒක තමන්ගේ කර්ම රැස් කරනවා කර්ම සමුදයන්තය හැදිලා තියෙනවා නැවත සසර ඉපදෙන හේතුව හදාගන්න තියනවා කියන ගණිතය යනවා මිසක පෙන්වෙන දෙයට එකයි පින. මෙන්න මේ ටිකයි මම කිව්ව මොකද අවධානයෙන් තේරුම් ගන්න ඕනේ කියලා. පුරාණ කර්මයට හටගත් කර්මයේ විපාකයේ හැටියට අරමුණක් පෙනෙනවා. දැන් පෙනෙන දේ දෙනම එකක්. පෙනෙන දේ අරබය මට හිතන්න පුළුවන්. ඕන දේ හිතන්න පුළුවන්. අපි කියමු අපි ගඩොල් ටිකක් යයි සිමෙන්ති මේ වගේ දේවල් ටිකක් අරගෙන පිටියක් හදනවා. හරිනේ? පිටියක් හදලා අපි සිත්තරෙකුට කියනවා චිත්‍රයක් අඳින්න කියලා. ගියක් අඳින්න කියනවා කියන්නේ. මට මනුස්ස රූපයක් අඳින්න කියනවා. පාට ටිකකුයි පාට වර්ග ටිකකුත් අපිමයි කඩෙන් ගෙන්නන්නේ පින්සලකුත් අපිමයි කඩෙන් ගේන්නේ පින්සලකුයි පාට ටිකයි අපි දීලා චිත්‍රාදීන ගන්න මනුස්සයෙකුත් වෙනම ගෙන්නලා මෙයාට කියන දිත්තේ චිත්‍රයක් අඳින්න කියලා. හරිද? දැන් දිත්තේ චිත්‍රයක් අඳිනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ අපිට පෙනෙන අපිට හිතෙන අපිට ඕනේ විදිහේ චිත්‍රයක් අඳින්නේ නැහැ. එයා අඳින්නේ එයාගේ මනසේ තියෙන නිමිත්තට අනුවයි චිත්‍රය අඳින්නේ. ඔකට අපිට සාක්ෂියක් ගත්ත හැකි. ගයක් අඳින්න කියලා කිව්වෝ. ජපන් ජාතික කෙනෙකුට ගයක් අඳින්න කියලා කිව්වෝ චීන ජාතික කෙනෙකුට ගයක් අඳින්න කියලා කිව්වොත් ලංකාව වගේ රටක කෙනෙකුට ගයක් අඳින කියලා කිව්වොත් විත්තිය ගයක් අඳි නමුත් ගේ ගෙවල් වල හැඩ වෙනස් නේද මොකද ජපන් කියන කෙනා ඒගොල්ලන්ගේ ගෙවල් හදන ක්‍රමයක් තියෙනවා ඔළුවේ එතකොට තමන්ගේ මනසේ තියෙන චිත්‍රය දිහා සතහන දිහා බලාගෙන මේ චිත්‍රය අඳින්නේ ගෙවල් කියන්නේ මෙහෙමයි කියලා චීන ජාතික කෙනාගේ ඔළුවේ හැඩයක් තියෙනවා. දැන් එයාගේ මනසේ තියෙන හැඩය බලද්දී මේ චිත්තය ඇති. ගෙවල් කිව්වහම මේ වගේ දෙයක් කියලා ලංකාව වගේ කෙනෙක්ගේ ඔළුවේ තියෙනවා. එයාගේ හැඩය දිහා තමයි අපි. අපිට චිත්තය දිහා බලලා කිව්ව හැකි මේ චිත්තය ඇතුළේ තියෙන ජපන් ජාතිකයෙක් මෙයා චීන කෙනෙක් මෙයා කියලා කියන්න පුළුවන් නේ. හරි දැන් ඒක නෙමෙයි මට ඕනෙකම තියෙන්නේ. දැන් ඔන්න gadulweli සිමිසියෙන් කළ තැනක චිත්‍රයක් ගන්න අර සිත්තර. ඔන්න දැන් ඇහෙන් බලනකොට මේ චිත්‍රය අපිට පේනවා. ඔන්න දැන් චිත්‍රේ පේන අන්තය චිත්‍රේ පෙනෙන ටික පුරාණ කර්මයේ අන්තය කියලා හිතන්නකෝ. දැන් පුරාණ කර්මයේ අන්තයේ චිත්‍රය අපිට පේන තැනක පවතින සැබෑම ස්වභාවය තමයි gadol වල සිමෙන්තියෙන් කළ දිස්ත්‍යයක ඇතුළු වර්ණ සතහනක් තියෙන චිත්‍රයක්.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 ඔන්න දැන් ස්පර්ශන්ති. ඒ රූපේ එනකොට මම ටග්ගාලා හිතනවා අනේ අපේ අම්මා ඇවිල්ලා ඉන්නේ. අම්මා කෑවද දන්නේ නැහැ අම්මා අවුගියද දන්නේ නැහැ ආවේ අම්මාවට එන වාහනයක් අතිබුණත් දන්නේ නැහැ කියලා ඔන්න ඒ ගැන හිතනවා. ඔන්න දැන් ස්පර්ශ සම්පතියන්ති ස්පර්ශාන්ති. ඔය රූපයම බලාගෙන තව කවුරු හරි උතර හිටියනවා හිටියානම් අනේ අපි අක්කත් ඇවිල්ලා ඉන්නේ කියලා හිතයි. ඈ එයා සහෝදර බලපො. අක්ක කොහොමද දැන්නේ ආවේ කියලා හිතයි. තව කවුරු ඉන්නවනම් අපි ආච්චි කිරියම්මත් ඇවිල්ලා ඉන්නේ කියලා හිතයි. තව කෙනෙක් හිටියනම් අපි උපාසකම්මත් ඇවිල්ලා ඉන්නේ කියලා හිතයි. දැන් බලන්න එකම රූපය මුල් කාරණාව කරගෙන එක එක්කෙනා වෙන වෙනම හිතලා තියෙනවා. දැන් මම අම්මා ගැන හිතුවා තව කෙනෙක් සහෝදරියක් ගැන සහෝදරියක් හම්බෙච්ච විදිහට හිතනවා තව කෙනෙක් කිරියම්මා ගැන හිතනවා තව කෙනෙක් තමන්ගේ කිරින්දක් හැටියට හිතනවා දැන් ඒ හිතන හිතන ආකාරය මත කෙනා කෙනාගේ මනස තුල ආදරේ සෙනෙහස කියන කාරණා ටිකේ ඇලී බැඳී කියන කාරණා ටිකේ වෙනස්කම් ටිකකුත් පේනවා බලන්න ඔය කෙනා කෙනා තුල තියෙන වෙනස්කම් ටික ආදරේ සෙනෙහස කියන ටික කෙනා කෙනාගේ සිතින් කියින් කිරීමත් එක්කම තමන්ගේ මනසේ උපදවාගත්තු ටිකක් මිසක පෙනෙන දෙයට ඒ ටික අයිති නැති බව අපිට තේරෙනවා නේද කියන්නේ. එකම වස්තුව ඇස් දෙකට පෙනෙන මට්ටම එකයි. ස්පර්ශාන්තය හැමෝම සමාන. නමුත් ස්පර්ශ සමුදියාන්තයට එනකොට කර්ම වල අනත්වයක් තියෙයි. වෙනස්කමක්. විපාක වශයෙන් ගත්තාම එකටයි එක විදිහටයි හැමෝම උපදින්නේ. කර්මය මත ආපෝ පිළිවෙල. කර්මය මත වෙනස් වෙනවා. හිතන කියන කරන පැත්ත. එතකොට කම්ම නිරෝධේන විමුක්තිම් පුසති කර්ම නිරෝධය කියලා කියන්නේ මේ සිටින් කීන් කිරින් නිරුද්ධ වුණොත් ඕගලන්ට අනිමිත් ශුන්‍යත අපනේත බව ස්පර්ශ කරන්න පුළුවන්.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 කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා බෙදනවා. මේ ස්පර්ශ ආයතන 6 ඇසුරු නොකර කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් එයා ලෝකෙටයි කෙනෙක් නෙවෙයි ලෝකෝත්තර. හැබැයි ප්‍රශ්නේ කොහොමද? මේ ස්පර්ශ ආයතන ආය ලෝකයා ඇසුරු කරන මේ ස්පර්ශ ආයතන හයත් පරිහරණය කරනවා ඒත් ඒකෙන් මිදිලා ලෝකයා මේ ස්පර්ශ ආයතන හය ඇසුරු කරනවා ඒකෙන් නොමිදි ඒක තුල සාතන් වහන්සේ ස්පර්ශ ආයතන හය පරිහරණය කරනවා ඒකෙන් මෙදිලා. තමන් ඒ තුල නැහැ. ඒ නිසා ඒව තමන් එක්ක නැහැ. රහතන් වහන්සේ මේක ගැඹුරු දර්ශනයක්. නමුත් මම කියලා දෙන්නම් කෙටි ක්‍රමයක් තියෙන්නේ. සිව්වත් මම හිතන්නේ කෙටි වෙයි කියලා ඔයගොල්ලන්ට නෝනක් තිබුණොත් මේක අල්ලගත්තා ඒක. ඇත්තටම දැන් අපි දැක්කනම් මෙතන තියෙන සැබෑම තත්ත්වය පෙනෙනදී ස්පර්ශාන්තය කියලා දැක්කන පුරාණ කර්මයන්ත කියලා දැක්කන හිතන කියන කරන දේ නව කර්මයි කියලා දැක්කන මේ හිතන කියන කරන දේ පෙනෙන දෙයට අයිති නෑ පෙනෙන දේ හිතන කියන කරන දෙයට අයිති නෑ කියන එක ඉබේම තියෙනවා අපි පෙනෙන දේ අර දේ මොනවා හරි දෙයක් ඕගොල්ලෝ හිතනවා කියනවා කරනවා කියන තැනක තියෙන ඇත්ත තමයි පෙනෙන දේටයි මම හිතන්නේ කියලා හිතේ නිමිත්තක් හදාගෙන ඒ නිමිත්ත නිසා ඕගොල්ලෝ හිතන්නේ කියන්නේ කරන්නේ එහෙම ඕගොල්ලෝ හිතද්දි කියද්දි කරද්දි පෙනෙන දේ ඕගොල්ලන්ගේ සිතින්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 හරි. කොහෙවත් තියනවද රූපය නිසා සිතින් කියින් කියින් කරනවා කියලා. රූපපච්චය සංඛාරා, සද්දපච්චය සංඛාරා, ගන්ධපච්චය සංඛාරා කියලා තියනවාද? රූපයට හිතන්න කියන්න කරන්න පුළුවන්, ගන්ධයට හිතන්න කියන්න කරන්න පුළුවන්, රසයට හිතන්න කියන්න කරන්න පුළුවන් කියලා තියනවද කොහෙවත්? එතකොට දැන් ඇත්තටම තියෙන දේ තමයි අපේ මනසේ මෙහෙම රූපයක් ඇස් ඉදිරි පිටට එනකොටම ඒක පෙනීම විතරයි පෙනෙන දේ අරබයා අහවල් කෙනා අහවල් දී අහවල් උපාසකම්මා කියලා චේතනාවකින් අපි අදහසකින් හිතේ නිමිත්තක් තත්කලා හදා ගන්නවා කෙනෙක්. දැන් අතන තියෙන gadul වල ටිකක් චිත්‍රයක්. මේ අහවල් කෙනා කියන නිමිත්තක් හිතේ හදා ගන්නවා අපි. හදාගෙන අපි නොදන්න වුණාට හදාගත්ත කෙනාගෙනයි මේ හිතන්නේ කියන්නේ කරන්නේ. මේ අහවල් උපාසකම්ම කිව්වහම ඔව් එයාගේ මෙහෙම මෙහෙම මුණුපුරෝ ටිකක් ඉන්නවා එයාගේ මිනිස්සයා මෙන්න මේ වගේ තැනකනේ වැඩ කෙරුවෝ කියලා තව විස්තර කරපු උඩකට බඳිනවා. දැන් මේ පෙනෙන ටික පුරාණ කර්මයන්තේ ඒක ස්පර්ශාන්තිය පුරාණ කර්ම ඒක වෙනම එකක් මේ හිතන කියන කරන එක අපිට නිමිත්තක් මේ වගේ සිහි කරගෙන කෙනෙනවත් එක්කම උපාසකම්ම උපාසක මහත්ය කියලා සිහි කරගත්ත එක තමයි අපේ නිමිත්ත. ඒ නිමිත්ත අරගෙන අපි හිතන්නේ කියන්නේ කරන්නේ.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 තමන් මොනවා හරි දෙයක් හිතනකොට කියනකොට කරනකොට මේ හිතන කියන කරන දේ පෙනෙන ඇහැට පෙනෙන රූපය අරමුණු කරගෙන නම් හිතන්නේ කියන්නේ කරන්නේ හිතන කියන කරන දේ ඒ රූපෙට අයිති නැහැ අපිම නිමිත්තක් සිහි කරගෙනයි හිතන්නේ කියන්නේ කරන්නේ කියන ටික නොදැක්කුත් නොදන්නවනම් නොදන්න ලෝකෙට මේ හිතන කියන කරන දේ ආපහු පෙනෙන රූපය පැත්ත බලාගෙනමයි තින්නේ රූපෙට නැඹුරු වෙලයි හිතන්නේ කියන්නේ කරන්නේ.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 මෙන්න මේ Nirodhayak දැනගන්නවා මොකද්ද ස්පර්ශ ආයතන හය ඇසුරු නොකොට තමන් තුල තනියම ජීවත් වෙන්න පුළුවන් මානසික මට්ටමක උපදින දවසටයි ලෝකයේ අනිමිත්ත ශුන්‍ය තත්පුනිහිත කියන ධර්මතාවය ස්පර්ශ වෙන්නේ. අද අපිට හම්බ වෙන්නේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත අය සහ දේවල් ඉන්න ලෝකයක් නේ. ඒ වෙනුවට සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය සියලු නිමිතින්ගේ ශුන්‍ය ප්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ ඕගලන්ට නොපෙනේ නා මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත කිසිම අසුන් අසුඤ්ඤකරණයක් ද්‍රව්‍යකාරාවෙන් යුක්ත කිසිම නිමිත්තක් ප්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් ඕගලන්ට හම්බ වෙන්නේ නැත්තම් ප්‍රාර්ථනා කටයුතු කිසිම දෙයක් ඕගලන්ට හම්බ වෙන්නේ නැත්තම් මෙන්න මේකට කියනවා විමුක්ති මනස කියලා කර්ම නිරෝධය කියලා.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 මොකද සතිපට්ඨාන ගැනයි මම කියලා දෙන්නේ. ඔය වගේ දර්ශනයක් තේරුම් අරගෙන තෝරලා දීලා ඒක තේරෙන්නේ නැති හින්දා අවබෝධ වුණේ නැති හින්දා තේරෙන තැනට අවබෝධ වෙන තැනට ගෙනියන්නයි මේ සතිපට්ඨාන කියන්නේ. ඉතින් ඕක කියනකොට කියන මොහොතේදී කියන එකේ සැබෑම අර්ථය තේරුණා නම් තේරෙනවා නම් ආය සතිපට්ඨාන වඩනවා කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ. ආශ්‍රයක්ෂයයි. දේශනාව අවසානයේදී රහත් වෙන්න පුළුවන්. නුවණේ අඩු වැඩිකම මත ඕකේ ඇත්ත කෙනා කෙනාට දකින්න පුළුවන්. අඩුවෙන් දැකපු දැක්කොත් ඉතුරු ටික සම්පූර්ණ කරගන්නත් මේ තියෙන දර්ශනය නොපුනොත් ඒකට පැමිණෙන්නත් තියෙන සතිපට්ඨාන. ඒ සතිපට්ඨානේ වඩන ක්‍රමය චුත්තකත් වර්ධවා ගන්නේ නැතුව හරියට කළොත් පුරාණ කර්ම කියන්නේ මෙන්න මේ කොටස නේද ඒකම වෙනමාන්තයක් නේද හිතන කියන කරන එක නව කර්ම නේද ඒක වෙනමාන්තයක් නේද පිනින දෙයට හිතන කියන කරන දේ අයිති නැහැ හිතන කියන කරන දේ පිනින දෙයට අයිති නැහැ කියලා මේ දෙක වෙන් කරලා ඔයගලන්ට වෙනම තැනක් තියෙනවා වෙනවා මේ පුරාණ කර්මෙන් හටගත්ත ටිකට හිතින් ගින් ගිරින් කරන්න බෑ කියන නුවණ එන නිසාම මේවට හිතින් කින් කිලින් කරන්නේ ඒ නොකරනකම නිසාම හිතින් කින් කිලින් කියන මේ කර්ම නිරෝධය නිසාම එයාට විමුක්ති ස්පර්ශ වෙනවා. ඒක තමන් දැකලා වෙන්නේ විද්‍යාව. දැන් මම පෙන්නන්නේ ඒ තරම් දර්ශනයකට තමන් වර්ගන යන ක්‍රමයක් ගැන. මේ ක්‍රමය ගොඩාක් ගැඹුරු එකක් නෙමෙයි. ඉතාමත් නිගරදිව කරන ආකාරය විතරක් තේරුම් ගැනීම අවශ්‍යයි. සතර සතිපට්ඨානයේ සතර සම්‍යක්ප්‍රධාන වීර්යය වඩන්නයි ඔයගලන්ට තියෙන්නේ. සතර සතිපට්ඨානයේ අපිට හම්බ වෙන මේ මානසික මට්ටමට අයිති කායගත සතිය. කායානුපස්සනාව. කායානුපස්සනාව කියලා කියන්නේ තමන්ගේ සහ අනුන්ගේ කය අනුව නෝනින් බලන එක. ඒ කය අනුව නෝනින් බලලා තියෙන සතිපට්ඨාන පෙන්නලා තියෙන ක්‍රමය ගොඩාක් ගැඹුරුද? නෑ නේද? යමුද කියලා දන්නේ නැහැ නේද? අහලා නැහැ. අහලා තියෙනවා. අපි කියමු මේක ගැඹුර නෑ.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 සතිපට්ඨානයට. හරියට සතිපට්ඨානේ වඩනවා නම් සතිපට්ඨානේ වඩනකොට සම්‍යක් ප්‍රදාන කියන තැන දැනුමත් එක්ක ඕගොල්ලෝ එතෙන්ට ඒක හරියට කරනවා නම් ප්‍රතිපාද කියන එකේ අවබෝධයත් එක්ක ඕගොල්ලෝ ඒක හරියට කරනවා නම් ඉන්ද්‍රිය කියන ටික තේරුම් අරගෙන අවබෝධයෙන් ඕගොල්ලෝ එතෙන්ට එයි. ඒක හරියට කරනකොට බල කියන ටික දැනගෙන අවබෝධ කරගෙන ඔයගොල්ලෝ දෙන්නේ.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 නමුත් ඒ චූටි තැන මේසා විශාල අර්ථයක් ගෙනල්ලා දෙනවා ඔයගොල්ලන්ට. මේවා එකින් එක අනේ අපි දන්නේ නැහනේ. මේවා දැනගන්නේ කොහොමද, හොයාගන්නේ කොහොමද, අවබෝධ කරගන්නේ කොහොමද කියලා ප්‍රපංචන කොට යුතුයි. ප්‍රමාද නොවිය ඒවා සැක සංකා හදාගන්න ඕනේ ධර්මය ගැන විශ්වාසය තබන්න. සතර සතිපට්ඨානය කියන ධර්මතා හතර වඩන්නේ සත්ත්ව බොජ්ජංග දිරෙනවා. සත්ත්ව බොජ්ජංග දිරෙන්නේ විද්‍යා විමුක්ති කියන පළපසක් වීම වෙනවා කියන පරියාය ක්‍රමයක් තියෙනවා. හරි. දැන් ඔය අහගත්ත දහම් පරියාය ඔයගලන්ට තේරෙනවා වෙන්න පුළුවන්. ගැඹුරු සියුම් ක්‍රමයක් නම් කිව්වේ. නමුත් නොතේරුණා. දැන් මම මේ පෙන්නන ක්‍රමය හොඳට තේරුම් ගන්න. මෙන්න මේ ටික තමයි භාවනා කරනවා කියලා කියන්නේ. අපි මේ දැන් භාවනා තමයි කියලා දෙන්නේ. පස්සේ ආපෝ ඇවිල්ලා ස්වප්නාත මට කමඨහනක් දෙන්න කියලා ඉල්ලන්නේ. මේ තමයි කමඨහන. අද කියලා දෙන්න හදන්නේ. මේ කමඨහන වඩනකොට දුක පිළිසින් දැකලා සම්පතිය දුරලා නිරෝධය සාක්ෂාත් කරලා මගත් වැඩෙනවා. දැන් අපි අහගත්ත පරියාය තියෙනවා ওই ටික සාක්ෂාත් කරගන්න තමයි කරන්නේ. ඒකෙදි මේ සතිපට්ඨානේ ඉස්සෙල්ලාම අපි පටන් ගමු අපිට ඇති යන කායගත දැන් මේ කායගත සතියෙන් කරන්නේ රූපේ ඇත්ත පිටන එක. ඒකෙදි අපි භවනා කරන්න කියලා හදන්නේ දැනට මෙන්න මේ උපාය කරා.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 ඕගලන්ට අපහාස නම් කුණුපු කොටස් ටික ඇතුළු කරගෙන තියෙන වර්ණ සතහන ඇතුළු පිටට ඒ එතකොට අම්මා කියලා මට හිතෙන්නේ කියන එක හිතන්න ඕනේ ඒක හිතන්න අපහසු නම් ඔයගලන්ට හිතන්න තියෙන්නේ එක දෙයයි. මොකද්ද? තමන්ගේ මනසේ තියෙන ගතියක් තියෙනවා බාහිර කෙනෙක් ඉන්නවා කියලා පුද්ගලයෙක් ඉන්නවා කියන එහෙම කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන මේ අදහසට භවයේ ඉඳ තියන්න එපා. බාහිර කෙනෙක් පුද්ගලෙක් ඉන්නව නෙමෙයි එතනද තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු හේතු ප්‍රත්‍යයෙන් උපන්න ස්කන්ධ ටිකක් කියන ටික අල්ලලා දෙන්න. අපි අර ඉස්සෙල්ලාම කිව්වේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ තාප් එක විත්‍යක සිත්තටකට චිත්‍රයක් අඳින්න කියනවා මානව රූපේ කියලා. දැන් සිත්තර දියසායන් ටිකක් ගෙනල්ලා පින්තලක් ගෙනල්ලා විත්‍ය තුල චිත්‍රයක් අඳිනවා. gadul වල සිමෙන්ති කියන්නේ කෙනෙක්ද? නෑ. gadul වල සිමෙන්තියෙන් හැදුණු බිත්තිය කෙනෙක්ද? නෑ. බිත්තිය ඇඳපු චිත්‍රය කියන එක කෙනෙක්ද? නෑ. චිත්‍රය කියන එකේ තියෙන්නේ වර්ණ ස්වභාව ටිකක් විතරයි නේ. හරි. ඔය ටික දකිනකොට මට කෙනෙක් කියන අදහස සිහි වෙන්න පුළුවන්. කෙනෙක් කියන අදහසය මට සිහි වෙනකොට මම මේ අදහසින් කෙනෙක් දිහා බලනවා කියලා බිත්තිය දිහා බැලුවොත් හරියද? චිත්‍රය දිහා බැලුවොත් හරියද? නෑ. එහෙනම් බාහිර දිහා කෙනෙක් කියලා බලන්න හිත සිහිපත් කරනකොටම මම හිතාගෙන විදිය කෙනෙක් එතන ඉන්නව නෙමෙයි එතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා ඇත්ත මම පෙන්නනවා.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 ඒක පිළිගත්තේ නැත්තම් තව ටිකක් තමන්ට තර්ක අනුකූලව කරන්න පුළුවන්. හොඳයි. ඔය හැඩේම ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක ඔය හැඩේ ඇඳලා තිබ්බොත් ඒත් මට අම්මා කියන අදහස තියෙන්නේ. මේ මගේ අම්මා කියලා මම gadol වල ඉසිමිදි ටික රස දැම්මොත් ඒක සුදුසුද කියලා බලන්න. දැන් මං අම්මා කියන හැඩේ gadol වල ඉසිමිදියෙන් කළ බිත්තියක චිත්‍ර ටිකකින් සතහන් කරලා තිබුත් අවකාශ ධාතුවට සාපේක්ෂව හැඩපෙන්නේ අපිට. තව වර්ණයකට වර්ණයකට වර්ණයක් වර්ණයකින් අවසන් වෙන නිසා අපිට හැඩපෙන්නේ. එතකොට ඒ gadugala සිමෙන්තියෙන් කළ බිත්තිය දකින්නකොට ඔය හැලේ දැක්කොත් ඒත් අම්මා කියලා හිතෙන්නේ නේද?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 ඔය මම කියන හැඩේ පත්තර කඩදාසියක තිබුණොත් ඒක දකිනකොට මම කියන අදහස එයිද නැද්ද? එයි. හොඳයි. Tamanට Taman කියලා හිතෙන මම කියලා හිතෙන හැඩේ වීඩියෝ බඩේක තිබුණොත් චිත්‍ර බඩේක තිබුණොත් මේ මම කියන අදහස එයිද නැද්ද? එනවා. හොඳයි. කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් ඔය මම කියන හැඩේ කණ්ණාඩිය ඇතුලේ තිබුණොත් මේ මම කියන අදහස එයිද නැද්ද? එනවා. හොඳයි. කනබුන ආහාරයෙන් හැදුණු කුණුපු කොටස් ටික තියෙන දැනක මේ හැඩේ දැක්කෝ. Taman ගේ ශරීරයේ ශරීරය කියන තැනක කුණු කොටස් ටික තියෙන තැනක මේ හැඩය දැක්කොත් මම කියන අදහස එන්නේ නැද්ද? එනවා. දැන් කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදක් තියෙන තැනක මේ හැඩය දැක්කත් මම කියන අදහස ඔයගලන්ට ආවා. පත්‍ර කඩදාසියක ඔය හැඩය තිබ්බත් මම කියන අදහස ආවා. වීඩියෝ කොටයක තිබුණත් මම කියන අදහස ආවා. බිත්තියක තිබුණත් මම කියන අදහස ආවා. මට දැන් කියන්නේ තමන්ට අයිති තමන්ගේ සැබෑම කය මොකද්ද කියලා. දැන් දැක්කහම යථාර්ථයෙන් ඔය හැම කයකම ඇත්ත එකයිනේ.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 නේද? එතකොට මොකද ඒකට චිත්‍රයක් විතරක් කියන්නේ? දැන් පිටියේ තියෙන එක නම් ඕගොල්ලෝ මට තර්ක කරා හරියහමතුනේ ඒක පිටියේ ඒක චිත්‍රයක් නේ. මේකේ මට ඇත්තම නේ කියලා. හොඳයි මේ ඇත්තමයි කියන කයයි වීඩියෝ ප්‍රති එක මල් පූජා කරන වන්දනා කරන ගාථා කියන කයයි අතර වෙනසක් තියෙනවා. ඒකත් එහාට මෙහාට යන්න පුළුවන්, හොලවන්න පුළුවන්. මොකද ටීවී එක ඇතුලේ තමන්ගේ ශරීරය තියෙනවද එහෙනම්? ටීවී එක ඇතුලේ තමන් ඉන්නවද? එහෙනම් මේ මොකද කියලා තියෙන්නේ? දැන් මෙච්චර වටපිටාවක් වෙනවා ඒ මාව මම කියන එක හැම තැනම පේනවා. නමුත් අපි නිකමුටවත් හිතන්නේ නැහැ ඇත්තටම එහෙනම් මේ කය විතරක් මම වෙන්නේ කොහොමද? ඇයි වීඩියෝ පටියක් දැක්කත් මම කියන එක එනවා. පත්තරේ දැක්කත් මම කියන එක එනවා. පිටියේ චිත්‍රය දැක්කත් මම කියන එක එනවා. එතකොට ඔන්න ඔය වීඩියෝ පටියේ පෙනුණු වෙලාවේදී පත්තර කඩදාසියේ පෙනුණු වෙලාවේදී කැඩපතේ වතුන ඡායාව පෙනුණු වෙලාවේදී කන බොන ආහාරයෙන් හැදෙන මේ කුණප කොටස් ටික මත තියෙන ඡායාව පෙනෙන වෙලාවෙදි පෙනෙනවා කියන ටික තමයි පුරාණ කර්මයන්ට කියලා කිව්වේ.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 ඒ කියන්නේ කන පොඩ ආහාරයෙන් හැදුණු මේ රූපය දකිනකොට මම කියන අදහස පිටට එනවා. ඕගොල්ලෝ හිතේ උපන්න ඒ අදහස නැවත මේ කයට ගැට ගහලා මේ කය මමයි කියලා හිතුවොත් මේ විඥාණයට මම කියන කෙලෙස් සහගත සිතට නවතනක් දීලා මේ කය මේකට කියන විඥාන ත්‍ිතියක් කියලා.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 ඒ රූපේ තියෙන ඇත්ත පෙන්නකොට වෙන දේ මොකද්ද? මේ නව කර්ම වලට ඉඩ නැති වෙනවා. කර්ම විඥානේ පිටින්නේ. මේ රූපේ කර්ම විඥානේ රූපේ පිහිටීම ගන්න තාක් ඕරම් භාගයේ සංයෝජන කියලා කියනවා. එතකොට තමන්ගේ ශරීරයත් අජත්තංවා බහිද්ධාවා අජත්ත බහිද්ධාවා මේ ආධ්‍යාත්මික බාහිර කියන දෙපොළම බැඳිය යුතුයි. අම්මා කියලා සිහි වෙනකොට පෙනෙන දේ ආරම්භය මේ සිහි වෙන සිතේ ගතිය බාහිර රූපයකට බැසගන්න තියන්නේ නැතුව සතිපට්ඨාණයෙන් එතන ඇත්ත වෙනවා. රූපය ඇත්ත වෙනවා. ඔන්න ඔය ටික විතරයි අපි කරන්න ඕනේ හරියට. ඕකෙදි හැබැයි තමන් ඕක දක්ෂ වෙන්න ඕනේ. ඕක කරන්න බැරි නෑ නොකරන කමයි තියෙන්නේ. මෙතන ඉඳන් එකපාරටම දරුවා කියලා දරුවා ගැන සිහි වෙනකොටම බාහිර දරුවෙක් ඉන්නවා කියන එක හිත පිළිගන්න කලින් ඒ දරුවා කියලා පෙන්නන හිත පෙන්නන ඉලක්ක කරන තැනට නුවණ අරගෙන හිත ඇතුලේ නෙමෙයි විදර්ශනා කරන්නේ නුවණ අරගෙන ගිහිල්ලා එතනද කන බොන ආහාරයෙන් ඇතුළු කෙස්ලොම් නියද තම්මස් ආහාරයට ඇට මිදුළු මේ වගේ පොමුපු කොටස් ටිකකින් හැදිච්ච රූපයක් නේ තියෙන්නේ කියලා පෙන්නනවා.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 එතකොට ඒ නිසා තමන් තුළ ඇති වෙලා තියෙන ගතියක් තමන්මයි හිතාගන්න කියන එක තමන්ට ප්‍රකට වෙනවා. තමන් හිතලා ඒ දිහා බැලුවොත් මෙතන තියෙන ඇත්ත පේන්නේ තමන් බලපු අදහසට වැහිලා තියෙනවා ඔහොම නේද ලෝකෙ හැදිලා තියෙන කියන එකත් පෙන්නේ ඔයගොල්ලන්ට. එතකොට මෙන්න මේ විදිහට බලන්න ඕනේ.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 දැන් මම සතිපට්ඨානේ වඩන්නේම ඒ රූපෙන් දරුව කියන අදහස ඉවත් කරගන්නයි. ඒ රූපයේ දරුව දරුව දරුව දරුව කියලා පෙනෙන කම තියෙනවනේ. ඕක තමයි ආත්ම සංඥාව. මේ රූපේ දරුවා කියන අදහසක් මගේ මනසේ තියෙන්නේ. මගේ මනස කියලා මට තේරෙන්නේ මට පේන්නේම රූපේ කෙනා වගේ. හැබැයි රූපේ කෙනා කියන ගම තියෙන මගේ හිතේ. මටයි තේරෙන්නේ මේ රූපේ මෙහෙම කෙනෙක් කියන එක මට තේරෙන්නේ. මගේ හිතට දැනෙන්නේ. නමුත් මට තේරෙන්නේ නැහැ මේක කේ රූපේ කෙනා කියලා මගේ හිතේ ඇති කියලා මට පේනවද කියන එක පේන්නේ නැහැ.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 කය අනුව ගිය සිහිය මෙන්න මේ විදිහට තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැනුත් අපි කය අනුව බලනවා. රූපෙ දිහා බලනවා. හැබැයි අපි බලන්නේ ප්‍රපේ ප්‍රපංචයන්ගේ කෙලෙසුන්ගේ. මේ කය අරමුණු කරන්නේ ආශ්‍රයන්ගේ කෙලෙසුන්ගේ. මේ මගේ අම්මා, මේ මගේ දුව, මේ මගේ පුතා කියලා ඔහොමයි බලන්නේ.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 මස් ටික ගත්තොත් ගලවලා මස් ටික වෙනවා. නාරවල් ටික ගත්තොත් එහෙමයි. ඇටකෝරු ටික ගත්තොත් ඇටකෝරු. ඔය උතන තියෙන හැබැයි ඇට සැකිල්ලක් බලන්නද? ඒ ඇට සැකිල්ල කවුද කාගෙද කියලා පේනවද? කෙනෙකුට අයිතිද? එතකොට දැන් කන බොන ආහාරයෙන් ඇතිච්ච වෙන වෙන වෙන වෙනම කොටස් ටිකක් තියෙනවා කියලා පේනවා.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 තමන් මේ කොටස් ටික දිහා දරුවා කියලා බලන එක වැරදි කියන තැනකට එනකන් එනවා. එහෙම වුණාම තමන්ගේ හිතට මේ රූපේ පිළිතීම ලබා දීලා නැහැ. ඒකයි මේ වෙන්නේ අන්තිමට. රූපේ ඇත්ත පෙන්වන්නේ රූපේට මේ විඥානේ නවතනක් නොදෙන්න. මේ රූපේ මිදෙනවා මේ සිත.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 කෙනෙක්ගේ පුද්ගලයේ සත්‍යයේ නෙවෙයි කියන එක පෙන්වන්න තමයි gadol වැලි සිමෙන්ති වෙන වෙනම පෙන්වන්නේ. එහෙම හදපු පිටියක ඇඳපු චිත්‍රය කියලා පෙන්වනවා. ඒ එහෙම හොඳට ඒ ස්කන්ධ ටික හොඳට විවර කරනවා මනසේ. විවර කරනකොට මනසටම හොඳට විවෘතයි එතන කෙනෙක් පුද්ගලෙක් නෑ කියලා උත්තරයක් තියෙනවා එතකොට ඉබේම කෙනෙක් කියලා Tamanට පේනවා නම් තේරෙනවා නම් රූපය තුලක් නැත්තම් එහෙනම් මේක මානසික ඇතිවෙච්ච ගතියක් කියන එක තේරෙනවා ඉබේම සත්‍ය පුද්ගලෙ නැහැ කියනවා නෙමෙයි දැන් සත්‍ය පුද්ගලෙ කියලා මට පේනවා රූපය හොඳට බෙදලා බෙදලා බෙදලා විවෘත කරලා බැලුවා බලනකොට රූපය තුලක් නැත්තම් යාර තේරෙනවා එහෙනම් මේක මනෝ සම්පර්කයෙන් හටගත්තු දෙයක් කියන එක තේරෙනවා මේක සිතේ තියෙන ගතියක් කියලා. එහෙනම් තමන් දන්නවා මේ සිතේ මේ සිතට රූපේ නැවත නවාතන දුන්නොත් මට ඒ රූපය ඒ චිත්‍රෙ පෙනෙන්නේ නැහැ gadul වල පෙනෙන්නේ නැහැ පෙනෙන්නේ කෙනෙක් වගේ. මේකමයි මට දුක ගෙනලා දීලා තියෙන්නේ. සිල දකින්න. ඒ වගේ සතිපට්ඨානෙන් හොඳට කය විවර කරනවා. කය විවෘත කරනවා. හොඳට විවිධ පෙන්නනවා අංගවන් නැතුව කෙස් ලොම් නියදත් නම් මස් නහර ඇට ඇට මිදුළු කියලා කනබුන ආහාරයෙන් ඇදලා තියෙන්නේ තව පැත්තකින් පට්ඨ ව්‍යාපෝ තේජෝ වායෝ කියලා ධාතු වශයෙන් බලලා කනබුන ආහාරයෙන් තියෙන්නේ කියලා කය හොඳට විවර කළා පෙන්නනවා එතකොට පේනවා කය ඇතුලේ මම කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ එහෙනම් මේක සිටියේ ඇති වෙන ගතියක් නේද කියන එක ඔප්පු කරලා පෙන්වනවා අපිට.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 ඒ වගේ සිතේ කෙලෙස්යක් ඇති වුනහම සත්‍යෙක් හෝ කියලා පුද්ගලෙක් කියලා මම කියලා ඒ කෙලෙස්ෙන් හිත බෙදනවා නම් කමන්නේ. හිතින් බලන දෙයටයි ඒක විද්‍යමානයි. හිතේ මම කියන කෙලෙසයක් හටගත්තා රහට කන්නදී දාගත්තා වගේ. හිතේ යමක් දිහා බැලුව රූපෙ දිහා බැලුව.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 සතිපට්ඨානෙ මේ සිහි වෙනකොටම සතිපට්ඨාන නුවණින් සිහි ටික ඊට බැස ගන්න තියෙන්න බලන්න. මෙන්න මේ විදිහට සතිපට්ඨානෙ වඩනකොට කම්ම නිරෝධ ගාමී ප්‍රතිපදාව වෙනවා. එතකොට ඕගලන්ට නව කර්ම වෙන පුරාණ කර්ම වෙනමයි නව කර්ම වෙනමයි කියන ටික දැක්කාම පුරාණ කර්මය අරබිය හිතින් කීම් කිරින් කරන්න බෑ කියන නුවණක් එනවා.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 කියපු ටික ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙන්නකෝ ඈ. අපිට එහෙනම් දැන් ගිලම්පස වලටන වෙලාවනේ. ගිලම්පස වලටන්න. අපි රාහුල ස්වාමීන් වහන්සේ සමාජයට දාන පස්සේ එතකොට ওই පිළිබඳ විස්තර ටිකක් අහගන්න බෑ. දැන් කියපන්. සංඛාර නිමිත්ත කියන්නේ වේදනා සංඥා සංඛාර කියලා මනස ඇති සංඛාර නිමිත්ත කියන්නේ දැන් රූපයයි ඇහැ රූප නිරුදුනයින් පස්සේ අපේ පැත්තේ සංඛාර නිමිත්තක් ප්‍රපංච ටිකක් ඇති කරගන්නවානේ. ඔව් ඒ ටිකටද වේදනා සංඥා සංඛාර කියන්නේ. එතනත් වේදනා සංඥා සංඛාර වලින් තමයි නිමිත්ත හදන්නේ. ඊට පස්සේ නාමයයි රූපයයි කියලා තමයි විඥාණයට බැහැ. ඔව් එතන වේදනා සංඥා සංඛාර ඒ නිමිත්ත හදන තැන වේදනා සංඥා සංඛාර මනෝ සම්පස්සජා වේදනා සංඥා චේතනා කියන එකයි යන්නේ.